එහෙම මේක උපන්තර බොහොම පිං ඒක පැහැදිලි කරාට දෙවෙනි ප්‍රශ්නේ අපේ හඳුරන්නේ අර ඔබ වහන්සේ සත්‍යක්‍රියා ගැන දේශනා කරා එතනදී අපේ හඳුරන්නේ දැන් ඔබ වහන්සේට අත්දැකීමකුත් තියෙන නිසා අර ධර්මයේ සඳහන් වෙන අපේ හඳුරන්නේ අපේ මේ මොකද්ද මේ මේ කවුද ජනපද කල්යාණියක් ඔහොම මේ සත්‍යක්‍රියාවක් ඔව් බංගමති කියන ගණිකාව. ඔව් එතකොට ඒක අපේ හඳුරන්නේ මේ කොහොමද ඒක සීලයකුත් නෙමෙයි නේද අපි හඳුරන්නේ. එතකොට ඒක මොන වගේ සත්‍ය ගණයකට වැටෙන්නේ අපි හඳුරන්නේ මෙතෙන්දී. ඇත්තටම මේ සත්‍යක්‍රියාවේදී වැදගත් වෙන්නේ සීලයක්ද ප්‍රතිපදාවක්ද ගුණයක්ද කියන එක නෙමෙයි සත්‍යවාදී බව අවංකව ඒ සත් ඒ කාරණය සිහි කරන්නේ අවංකව ආය නිකම් වංක ගතියක් නැහැ ඒක තමයි එතන ප්‍රධාන කාරණා. එතකොට ඒක සීලය වෙන්න පුළුවන් භාවනාව වෙන්න පුළුවන් වෙනත් ගුණයක් වෙන්න පුළුවන් ඕනම එකක්. එතකොට දැන් ඇය තුලත් යම්කිසි යම්කිසි සංයමයක්. දැන් ඇය ගණිකාවක් හැටියට පරපුරුෂයන් තෘප්තිමත් කිරීම තමයි කරන්නේ. එතකොට එතනදී දැන් පරපුරුෂයන් කියලා කිව්වට ඇය ගණිකාවක් හැටියට ඉතින් සම්පූර්ණයෙන් ඒ ඒ වෘත්තියට එදිලානේ. එතකොට ඇයට විවාහක සමිය කියලා එකක් නැහැනේ. ආයේ තනතුරේ කටයුතු කරනවා. එතකොට දැන් ඇය තුල තිබිච්ච විශේෂත්වය තමයි ඇය සත්‍යක්‍රියාවට සිහි කරන්නේ. අද දවස මා වෙනුවෙන් වෙන් කරන්න කියලා යම් පුරුෂයෙක් ඇයට සල්ලි දුන්නා. ඊට පස්සේ ඒ පුරුෂයා දුබලයෙක්ද මහල්ලේ يعني මේ නිකන් තරුණ විය ඉක්මවා ගිය කෙනෙක්ද එහෙම නැත්නම් නිකන් මේ එච්චර ප්‍රසන්න නැති කෙනෙක්ද එතකොට කුලයෙන් හීනද ධනයෙන් හීනද ඒ මොකක් වුණත් යම් කෙනෙක් Tamanට ඒ කියන්නේ දැන් ඒක පිළිගන්නකොට Tamanට ඒක යම් කිසි ඇයගේ තියෙන ප්‍රතිපත්ති ක්‍රමයක් මතනේ මේ පුරුෂයාගේ මේ ඇරයුම පිළිගන්න ඕන කියලා මේ මුදල් ටික බාරගන්න. ඒතකොට ඒ පිළිගත්තට පස්සේ ඊට වඩා කොච්චර මහේෂාගේ රජ කෙනෙක් සිටු කෙනෙක් රාජපුත්‍රයෙක් ඇවිල්ලා අද දවස මා වෙනුවෙන් වෙන් කරන්න කිව්වා එහෙම කරන්නේ නැහැ. ඊළඟට අර වෙන් කරපු දවසේ එදා ඊට ඒ નિયમિત පුද්ගලයා ඉන්නවනේ ඒ පුද්ගලයාගේ හැඩරුව මොකක් වුණත් ඒ පුද්ගලයාගේ බලදු බලකම් මොකක් වුණත් ඒ පුද්ගලයාගේ කුලවත්කම් ධනවත්කම් මොකක් වුණත් ඒ මොනවා වුණත් මේ එදා දවසේ ඔහු තමන්ගේ සැමියාය කියන ගෞරවය ඇතිව පාදෝවණය කිරීමද අර බිරිඳක් විසින් කළ යුතු සියලු කටයුතු ඇය විසින් එදා දවසේ මේ මගේ අද දින සැමියාය කියන ගරුත්වයෙන් යුක්තව ඒ සියලු කටයුතු ඇය විසින් සිද්ධ කරනවා. ඒතර ඒක තමයි ඇයගේ සත්‍යය. මම නිකන් මේ කෙනෙකුගෙන් මුදල් අරගෙන ඊට පස්සේ එයා හොඳ නැහැ කියලා මේ තව කෙනෙකුට ඒ අවස්ථාව එහෙම කරන්නේ ඊට පස්සේ මෙයා කුලයෙන් හීනයි මෙයා රූප සම්පත්තියෙන් හීනයි කියලා නිකන් පුද්ගල පුරුෂයෝ පහත් කොට සලකන්නේ. එතකොට ඇය තමන්ගේ වෘත්තීය කරගෙන ගියා තමයි. හැබැයි ඇයට සත්‍යයක් තිබුණා. මොකක්ද? හැම පුරුෂයෙක් පිළිබඳව ගෞරවනීය ස්වභාවයෙන් ඇය සංග්‍රහ කරනවා. ඇයගේ වෘත්තියට. එතකොට එතනදී එයා මේ මේ ලොක්කය, මේ පොඩි කෙනාය කියලා, මේ රජුය, මේ දුප්පතය කියලා එහෙම ભેදයක් නැහැ. අර ධර්මතාවය ඇගේ වෘත්තියට අනුව වෘත්තීය ධර්මතාවය ඇය උපරිමයෙන් ඒ සංග්‍රහය කරනවා කාට වුණා මේක ඇය සතු ධර්මතාවයක් ඒක තමයි ඈ සිහි කරන්නේ. ඒක ඔව්. එහෙමයි අපේ අඳුරනේ ඒක බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ දැන් සමහර සමහර ඔව් දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ අය මාළු අල්ලනවා. හැබැයි ගොඩ ඉන්න මීයෙක්වත් මරන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ කියන්නේ මම මේ ජීවිතේ පවත්ව ගන්න ක්‍රමයක් නැති නිසා මේ මේක ව්‍යාපාරයක් හැටියට කළාට මට මේ නිකන් නිකන් සත්තු මරන්න ඕන කමක් නැහැ. ඒ නිසා ඔහුගේ ප්‍රතිපත්තියක් ඒක. ඒතර අතීත කාලේ අපේ රටේ හිටියනේ වැද්දෝ කියලා දඩයම් කරගෙන ඒ අයගේ ප්‍රතිපත්තියක් තිබුණා. කිරි දෙන මවකට විදින්නේ නැහැ. පැටව මරන්නේ නැහැ. සංවාසයේ දිලා ඉන්න අවස්ථාවේ විදලා කොටලා මරන්නේ නැහැ. ඒතකොට ඒ වගේ ඒගොල්ලන්ගේ සදාචාරයක් තිබුණා. ඒ ඒ තමන් කරන ක්‍රියාව තුළ පවා යම්කිසි සංයමයක් තිබෙනවා. ඉතින් අද කාලේ බැලුවෙන් පස්සේ ඊටත් වඩා පල්ලෙහාට වැටිච්ච ගතියක් තමයි අපිට පේන්නේ සමහර පුද්ගලයන්ගේ මානසික தত্ত্বය. අර සංයමයවත් අද නැහැ. නැති தත්වයකටපත් වෙලා. ඉතින් ඒ නිසානේ මේ අර දරුවෝ කුසේ හිටියද මොනවා වුණාද කියලා ගැටලුවක් නැතුව ඒ සත්තු ගෙනහිල්ලා මරන්න සැලසුම් කරන්න. ඊළඟට තලලා ගහලා නිකන් අමානුෂික විදිහට ඉතින් ඒ ඒ යම්කිසි සත්ව ඝාතනය කරන එක හොඳයි කියලා අනුමත කරන්න බෑ. හැබැයි ඒ තුල වුණත් යම් ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කරන මිනිස්සු යම් ප්‍රතිපත්තිය. ඒ වගේ ගණිකා වෘත්තිය කියලා කියන්නේ පහත් වෘත්තියක් තමයි. නමුත් ඒක තුල වුණත් යම් ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කළා නම් ඇය ඒක තමයි සිහි කරන්නේ. එහෙම අපේ අර මොකද්ද මේ කන්හායන ජාතකේ. ඒකේ ඒකේ තියෙන කන්නේ බැලුවෙන් පස්සේ ඊට වඩා එහෙම සත්‍යක්‍රියා කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඒක කන්න දීපායන ජාතකේ. එතකොට එතන එතන වෙන්නේ ඒක මේ යුවලක් තමන්ගේ කුඩා දරුවත් එක්කලා තමන්ගේ මිත්‍ර තාපසයෙක් හමු වෙන්නට යනවා. තාපසතුමත් එක්කලා කතා බහ කර කර ඉන්නකොට අර දරුවා බෝලයක් අරගෙන සෙල්ලම් කරනවා. මේ ගිහින් උඹකට වැටෙනවා. ඊට පස්සේ උඹට අත දානකොට ඒකේ ඉන්න ණයෙක් දෂ්ට කරනවා. අර දරුවා විසමූර්ජා වෙලා ඇදගෙන වැටෙනවා. දැන් අර අම්මා මේක දකින්න ටික වෙලාවක් ගියාට පස්සේ එහෙම දරදඬු වෙලා දැන් ඒ අම්මට දරා ගන්න බෑ. ඊට පස්සේ මේ දරුවා ඔසවගෙන ගිහිල්ලා අර තාපසතුමා ළඟට ගිහිල්ලා තියලා කියනවා තාපසතුමනේ මොකක් හරි මේ ඖෂධයක් කියන්න මේ දරුවා බේර ගන්න අනේ කොහොම හරි ජීවිතේ බේරලා දෙන්න කියලා අඬනවා වැළපෙනවා. ඒතකොට තාපසතුමා කියනවා මම එහෙම ඖෂධයක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා මේ එහෙනම් මොකක් හරි කරන්න මේ ආශිර්වාදයක් සත්‍යක්‍රියාවක් හරි කරන්න. ඊට පස්සේ තාපසතුමා කරන සත්‍යක්‍රියාව මොකද්ද? මම තවුස් දිවියට ආපු තැන ඉඳලා අවංකව මම තවුස්දම් පිරුවේ අවංකව මම මහානකම් කළේ දින හතක් විතරයි. එතනින් එහාට මට අවංකව මේ ප්‍රතිපදාවේ ඉන්න බැරි වුණා. හැබැයි මම මේ දින හතක් මම අවංකව මගේ සීලය ආරක්ෂා කළා. ඒ බව සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් මේ දරුවගේ විස බහැලා සුවපත් වෙන්නට ඕන කියලා අදිෂ්ඨාන කරා. එතකොට ඒක ගාථාවේ තියෙන්නේ මම දින හතයි අවංකව සිල් රැක්කේ. ඒක සත්‍යයි. ඉතින් ඒ ඒ ගැන සත්‍යක්‍රියා කරනකොට අර දරුවගේ මේ විස හිසේ තිබුණු විස බැහැලා ඇස් දෙක ඇරලා අම්මේ කියලා කතා කළා. ඊට පස්සේ තාපස්තුමා කිව්වා දැන් මට කරන්න පුළුවන් ටික මම කළා. ඊටු ටික ඔය දෙන්නත් එක්ක කරන්න. ඊට පස්සේ සැමියාට කියනවා දැන් ඔබත් සත්‍යක්‍රියාවක් කරන්න. ඊට පස්සේ සැමියා කියනවා මටත් සත්‍යක්‍රියාවක් නම් කරන්න පුළුවන්. හැබැයි තාපසතුමා ඉන්න තැනදී නම් ඒක කරන්න බෑ. ඊට පස්සේ කිව්වා නෑ නෑ කමක් නෑ මොකක් හරි දැන් මේ දරුවා බේර ගන්න නේ වුණා කවුරු හිටියක් කමන්නේ තියෙන සත්‍යයක් කියන්නේ. එතකොට ඔහු මොකද්ද කිව්වේ මගේ නිවසට යම් ශ්‍රමණේක් බ්‍රාහමණේක් ආගන්තුකෙක් ආවනම් ඒ මම දාන දුන්නු කිසිම අවස්ථාවක මම සතුටින් දන් දුන්නේ නැහැ. ඒක සත්‍යයි. එතකොට ඒක තමයි ඔහුගේ සත්‍යය. එතකොට එතන අපේ බැලු බැලමට පේන්නේ සීලයක්වත් ගුණයක්වත් නෙමෙයි. හැබැයි ඒක ඔහු අවංකව පිළිගත්තු බව ඔහුගේ ගුණයක්. ඒක අවංකව ඒ තමන්ගේ වරද දුටු බව. උතර බුදුහාමුදුරෝ දේශනා කරන යෝ බාලෝ මඤ්ඤති බාලයන් පඬිතෝ අපි තේනසෝ. යම් අනුවන පුද්ගලයෙක් තමන්ගේ අනුවනකම තේරුම් ගත්තොත් එයින් මොහු පඬිතෙක් වෙනවා. උතර තමන්ගේ දුබලකම හරියට දැක්කනම් හරියට දුර්වලකම අවංකව පිළිගත්තනම් ඒකම සුවිසල් ගුණයක්. එතකොට ඒක මත තමන් සත්‍යවාදීව පිළිටනවා මේ මේක සත්‍ය කාරණයක්. එතකොට අර දරුවගේ මේ තුනටිය දක්වා විස දැස්ස. ඊට පස්සේ මෑණියන්ට කිව්වා ඔබ දැන් සත්‍යක්‍රියා. එතකොට මෑණියෝ කියනවා මටත් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. හැබැයි මහත්ය ඉන්න තැනනම් කරන්න බෑ. ඊට පස්සේ කිව්වා නෑ නෑ කමක් නෑ කියන කියන්න තියෙන දේ කියන්න. ඊට පස්සේ ඇය සත්‍යක්‍රියා කරනවා මේ මගේ දරුවට දෂ්ට කරපු සර්පයා පිළිබඳව මට යම්කිසි නුරුස්නා බවක් නොසතුටක් නොමනාපයක් තියෙනවා නම් මගේ ස්වාමියා ගැනත් මට තියෙන්නේ අන්න ඒ වගේ හැඟීම්. එතකොට දැන් ඇයත් ඇයගේ මනසේ තිබිච්ච ඒ අඩුව දුර්වලකම වරද දැක්ක වංකව පිළිගත්තා. ඉතින් ඒක සත්‍යයක් ක්‍රියා කරනවා සම්පූර්ණයෙන්ම විස බහලා දරුවා නැගිට්ටා. ඉතින් එතකොට මේවැදී අපිට දැන් මේක නිකන් හාස්‍යජනක විදිහට ගන්න පුළුවන් සමහර කෙනෙක්. එහෙනම් ඉතින් අපිට ඕන අපරාධයක් කරලා ඒක සිහි කරලා සත්‍යක්‍රියා කරන ඒක නෙමෙයි එතන කියන්නේ. ඒ Tamanගේ වරද වරද හැටියට දැකීම. ඒ වරද අවංකව පිළිගැනීම. ඒක ඒක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. අවංකව සත්‍යවාදීව වරද දැකීම සහ වරද ඒක ඍජු භවයේ ලක්ෂණය. එතකොට එතන වංචනික නැහැ. ඉතින් ඒ නිසා සත්‍යවාදී බව කියන එක ඒක සීලයද, ගුණයද, භාවනාවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ සත්‍යෙහි පිහිටීම. ඒකයි සත්‍යක්‍රියාවේදී වැදගත් වෙන්නේ. හැබැයි ඒක නිකන් අර චංචල වෙන්නේ නැතුව ඒ කියන්නේ මම පන්සිල් රැක්කා. එහෙම හිතුවට එහෙම හිතනවා නම් ශික්ෂාපදයෙන් ශික්ෂාපදේ සිහි කරන්න. ඒ පන්සිල් රැක්කා කිව්වහම බොරුවක් කියුණාක් දන්නේ නැහැ, මధుරයක් මරණක් දන්නේ නැහැ. මෙහෙම සැකසංකා එහෙම සැකසංකාවක් එනවා නම් ඒක සත්‍යක්‍රියාවකට ප්‍රමාණවත් නැහැ. ඇත්තට මේ සත්‍යක්‍රියාව කියන එක හරියට මේ දුන්නකට ඊතලයක් තියලා ඉලක්කයකට විදින්නා වගේ වැඩක්. ඒක සෙලවුනොත් ඉලක්කය වරදිනවා. දුනුදිය හරියට ඇදලා ජවයේ ගත්තේ නැත්නම් අදාළ ඉලක්කය වෙත ඊතලේ යන්නේ නැහැ. එතකොට ඉලක්කය හරියට හඳුනාගත්තේ නැත්නම් විදින තැන දන්නේ අන්න ඒ වගේ තමන්ගේ ඒ සත්‍යවාදී කාරණේ යලි යලි සිහි කරලා අවශ්‍ය ජවය ඇතුලෙන් හදාගන්න. ඒ ජවය හදාගෙන ඊට පස්සේ අදාළ ඉලක්කය හඳුනා ගන්න. ඊට පස්සේ සැලෙන්නේ නැතුව හරියටම ඍජුව ඉලක්කය වෙත තමන්ගේ අවධානය යොමු කරලා ඒ මානසික ශක්තිය මුදා හරින්නට පුළුවන් වෙනවා. ඉතින් එහෙම කළොත් තමයි එතන ඒ ලොකු ජවයක් ඇති වෙන්නේ. අපිට මට මතකයි තව අවස්ථාවක් අපි ඔය යුද්ධේ පවතින කාලේ අපි පාගමන් පහක් ගියා අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අපේ අධිකරණමැතිතුමා යෝජනා කරලා ඒ අනුරාධපුරේ පාගමන. ඒ පාගමන් පහෙන් මුල් දෙකට මට යන්න බැරිම අනුරාධපුරේ පාගමනට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. يعني අනිත් ඒවාදී පින්කමට ගියා පාදචාරිකාව මුල ඉඳන් ගියේ අනුරාධපුර පාගම. ඉතින් පළවෙනි දවසේම අපි කිලෝමීටර් 50ක් ගියා. ඉතින් මොකුත් නැත් දියපට්ට දාලා ඒවා තුවාල වෙලා ඒවා උඩ ප්ලාස්ටර් ගහලා ආයෙ තුවාල වෙලා ඉතින් තනි කරම නිකන් තුවාල උඩ තමයි ඇවිදින්නේ. ඊළඟට පොළව තාරපාර රත් වෙලා උඩින් අවුව වැටෙනවා දෙපැත්තෙන්ම ගිනියම් වෙනවා නිකන් තැම්බෙනවා තනි කරම. ඉතින් ඊළඟට දෙවැනි දවසේ අපි ගියේ කිලෝමීටර් 16යි. ඒ කියන්නේ දෙවෙනි දවසේ කොහොමත් යන්න බෑ අර තුවාලත් එක්ක. තුන්වෙනි දවසේ කොහොම ඉතින් හයවෙනි දවස වෙනකොට ප්‍රශ්නයක් නෑ. නමුත් අර මැද දවස් ටිකේ මට ඒ පීඩාවත් එක්කලා මට මොකක් හරි ත්‍රිවිල රථයක්වත් නවත්තගෙන ගොඩ වෙන්නම හිතෙනවා. නමුත් එහෙම හිතන ගානේ මම කල්පනා කරන්නේ අපි මේ යන්නේ රට ආරක්ෂා කරගන්න, සාසනය රැකගන්න, මනුස්සත්වය රකින්න. ඉතින් එතකොට මම දුබල වෙනවා නම් මම කොහොමද මට මගේ සිතුවිලි පාලනය කරගන්න බැරුව මගේ පීඩාව දරා ගන්න බැරි නම් මම කොහොමද රටක් ජාතියක් සාසනයක් රකින්නේ ඒ වගේ මම මෙතන ට්‍රීවිලර් එකක් නවත්තගෙන නැග්ගොත් දැන් මම විතරද පයින් ආවේ අනිත් අයත් පයින් එන. ඒතර මම මේ ක්‍රියාව කළොත් අනිත් සියලු දෙනාගේ මනස කඩා වැටෙනවා. ඒ සියලු දෙනාමත් මානසිකව දුර්වල වෙනවා. ඒ නිසා මගෙන් ඒ අපරාධය නොවිය යුතුයි. එතකොට මම කරන සත්‍යක්‍රියාව කෙසේ වෙතත් මේ අනින් මිනිසුගේ හිත දුර්වල වීම නොවිය යුතුයි මා නිසා. මගේ හැසිරීම නිසා. ඒ වගේම මම මේ මේ අදිෂ්ඨානය කරන්නම් මේ සත්‍යක්‍රියාව කරන්නම් මම මේ අභියෝගය මම ජය ගන්නට ඕන. මම මේක දරා ගන්න. ඉතින් එහෙම හිත හිත එහෙම හිත හිත ගිහිල්ලා අවසානයේ රුවන්වැලිසෑය ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියාව කරන්න වාඩි වුණාට පස්සේ අර ටික එකින් එක එකින් එක මම මෙච්චර පීඩා විඳගෙන මේ සියල්ල දරාගෙන මේ ටික ආවේ මෙන්න මේ අරමුණ වෙනුවෙනුයි කියලා හිතනකොට ඒ ඇති වෙන ජවය මං හිතන්නේ වෙන දෙයකින් ගන්න පුළුවන් කියලා උදාහරණයක් හැටියට කියනවා නම් ඒ වෙලාවේ කවුරු හරි මට ඇවිල්ලා පිස්තෝලයක් දික් කළා නම් වෙඩි තියනවා කියලා මට ඒ වෙලාවේ නිර්භයව කියන්න පුළුවන් ඕන්නම් පුළුවන් නම් වෙඩි තියන්න ඕක මට වදින්නේ නැහැ කියලා. එතකොට අන්න අන්න ඒ මට්ටමට අභියෝග කරන්න පුළුවන් විදිහට අර ජවය නැවත නැවත තමන් අවංකව සත්‍යවාදීව කරපු දේ තමන් සිහි කරනකොට එහෙම ලොකු බලයක් ඇතුලෙන් ගොඩනැගෙන. ඒක තමයි අපි අදාළ ඉලක්කය වෙත මුදාහරින්. ඉතින් එහෙම කරන්න බෑ ඒ අවංක බව නැත්තම්. ඒ නිසා සත්‍යක්‍රියාවේදී අවංක භාවය වැදගත් වෙනවා. ඒකෙදි කාලය හෝ ක්‍රියාව කියන එක නෙමෙයි ඒ ක්‍රියාව කාලේම වෙන් කරගන්න ඕන අවංකව සත්‍යවාදීව සිහි කරන්න පුළුවන් මට්ටමට. එතකොට දැන් අපිට සිල් රැකපු කාලය මතක නැත්තම් අපිට සිද්ධියක් දැන් එක තරුණයෙක් මාත් එක්කලා කිව්වා අම්දුනේ කොච්චර කාලයක් ප්‍රාණඝාතයෙන් වෙලා කියලා හිටියද කියලා මට මතක නැහැ. හැබැයි මට අන්තිමට මං කරපු පාපය මතකයි. ඒ තමයි මාළුවෙක්ව අල්ලගෙන ඇවිල්ලා ඌ අමුයෙන් කැපුවා. එතකොට ඒ සිද්ධිය උනාට පස්සේ මම සම්පූර්ණයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකුණා මදුරුවෙක්වත් ඊට පස්සේ මැරුවේ එතකොට ඊට පස්සේ මම කිව්වා එහෙනම් සත්‍යක්‍රියාවදී සිහිකරන්න අසවල් පෞකම කළතෙන් පටන් මම සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණා. ඒ බව සත්‍යයි. එතකොට ඒක තමයි තමන්ගේ ඉම. එතන ඉඳලා තමන්ට පිරිසිදු බව සිහි කරන්න පුළුවන්. අර අඟුලිමාල හාමුදුරුවෝ කළා වගේ ආර්ය ජාතිය උපන්දා පටන් මම මේ වැරද්ද කළේ නෑ. එතකොට ඒක තමයි අවංක සත්‍යවාදී බව. ඉතින් ඒ විදිහට එතන අර මතු පිටින් පේන දෙයට වඩා ඇතුළේ යමක් තියෙනවා සත්‍යවාදී කියන ඒ ගුණය තුල. ඒකයි වැදගත් වෙන්නේ එතන. එහෙමයි අපේ අන්දරණ වහන්සේගේ අත්දැකීම් දේශනා කරන එක මම හිතන්නේ අර ධර්ම කතාවටත් වඩා අපිට මේ ඒ කියන්නේ අපිටත් ඒ කියන්නේ සත්‍ය මේ සත්‍යාදී ඒ කියන්නේ සත්‍යක්‍රියාවක වැදගත්කම නිකන් අර එකපාරට වැටහෙන්නේ නැහැනේ අපේ අන්දරණේ අත්දැකීම නැති නිසා